ඒ සඳහා කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙල සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව. අපි කරන්න ඕනේ මොකද්ද කියලා සාකච්ඡා කරන්නේ. අරියෂ්ඨායක මාර්ගයේ වර්ධනය වීම පිළිබඳවත් ඒ වගේම තමන්ගේ සිත විසුද්ධියටපත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය කරන සීලාදීය සීලාදීයෙන් පිරිසිදු වෙන ආකාරය සමාධිය ප්‍රඥාව කියන ඒවා මොනවද කියන වගේ ඒ වගේම සතර කමඨහන ආදී බොහෝ දේවල් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම සීල විසුද්ධිය, චිත්ත චිත්ත විසුද්ධිය මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ නාම රූප પરම්පරාව වෙන් කරගන්න ආකාරයත් තමන්ගේ ජීවිතය කියලා ගත්ත මේ ජීවිතයේ මේ නාම රූපයන්හි ලක්ෂණයන් සාකච්ඡා කරමින් ඉන්නවා විශේෂයෙන් අනාත්ම ලක්ෂණය පිළිබඳ අපි පසුගිය දින කිහිපෙම සාකච්ඡා කරා අද අපිට තියෙන්නේ මේ අනාත්ම භාවනාව સિદ્ધ කරලා ඒ අනාත්ම සංඥාව උපදවාගත්ත කෙනෙකුගේ ජීවිතය. අපි ඊයේ සඳහන් කරා ඒ ජීවිතය මොනතරම්නම් සුවදායකව ගෙවෙනවද කියන එක සාකච්ඡා කරන්නටයි. පළවෙනියෙන් මම මතක් කරනවා මසුරුකම කියන එක මොකක්ද කියලා අපි කල්පනා කරමු. මසුරුකම කියලා කියන්නේ අන් අයට නොදී තමන්ගේ ළඟ තබා ගැනීමේ ගතිය. අපේ හිතෙම උපදිනව නෑ වෙන කාටවත් දෙන්නේ නෑ මටමයි කියලා. මගේ ළඟ තබා ගැනීමේ ගතිය. ඉතින් මේ මසුරුකම නැති කරගන්න දන් දෙනවා, නොයෙකුත් පරිත්‍යාගයන් කරනවා, ඊට ප්‍රතිවිරුද්ධ දේවල් කරනවා. එතකොට වෙන්නේ මසුරුකම එක පැත්තකින් අපේ හිතේ නැගෙන අතරේ නෑ නෑ මේවා දෙන්න ඕනේ දෙන්න ඕනේ කියලා හැඟීමෙන් මේ මසුරුකම යටපත් කරගන්න පුළුවන්. මසුරුකම නැත්තටම නැති වෙන විදිහක් අපි සාකච්ඡා කරගත්තොත් හොඳ නැද්ද? හරිද? මසුරුකම නැත්තටම නැති වුණොත් පහසුද නැද්ද? ගොඩාක් පහසුයි නේද? ඒක ආයේ මසුරුකමත් එක්ක තරඟ කරන්න ඕනේ නැහැ. තරඟ කරන්න, ඒක යටපත් කරන්න දඟලන්න මොකුත් ඕනේ නැති ක්‍රමයක්. මොන බලන්න මම මෙහෙම කියන්නම්. අපි මම වෙනදටත් කියන උදාහරණයක් මම හැමදාම එකම උදාහරණ නැවත කියන්නේ අපිට හොඳට ඒවා ග්‍රහණය වෙන්න ඕනේ හින්දා. අපි කැමැතිම, ඊටා කැමැතිම ව්‍යංජන තියෙන අපි හරිය කැමති වෑංජන තියෙන බත් කිඩි දෙකක් හම්බ වෙනවා බඩගිනි වෙලාවක. හරි. එක බත් ගෙඩියක් කෑවා. දැන් බඩ පිරিলা. දැන් කන්න බෑ. අතේ බෑග් එකකුත් තියෙනවා. තව කවුරු හරිත් ඉන්නවා කාපු නැති. හුඟක් වෙලාවට මොනව කරයිද? මේක බොහොම කැමති නම් මං හුඟක් වෙලාවට කොහේ කොහේයිද? බෑග් එකට යනවා. ඇයි ඒ? අනිත් අයට දෙන්නේ නෑ මටමයි. ආයෙ බඩගිනි වෙච්ච වෙලාවක කන්න කියලා. ආගෙන මසුරුද නැද්ද? ආයේ මසුරුකම ඇති වෙන ස්වභාවය. බත් ගෙඩිය ගැන. හරි. ඔන්න විනාඩි 10ක් යන ඉස්සෙල්ලා පණිවිඩයක් හම් වෙනවා. මේ බත් උදේ උය උපේවාය. පැය භාගයක්වත් තියාගන්න බෑ කියලා. ඔව් පැය භාගයක්වත් තියාගන්න බෑ. ඒ කියන්නේ පවත්ව ගන්න බෑ. බත් ගෙඩිය පවත්ව ගන්න බෑ කියලා පණිවිඩයක් හම් වෙනවා. දැන් කවුරු හරි එනවා දෙන්න පුළුවන් කෙනෙක්. දැන් මගේ මසුරුකමට මොකද වෙන්නේ? දැන් අර බත් ගෙඩිය තියෙන මසුරුකම, බත් ගෙඩිය ගැන තිබ්බ මසුරුකම මට නැති වුණා. ඇයි ඒ? පවත්වා ගත නොහැකි කියලා දැනගත්ත හින්දා නේද පවත්වා ගත නොහැකි කියලා දැනගත්ත හින්දා හරි පවත්වා ගත නොහැකි බද්ගෙඩිය පවත්වා ගත නොහැකි කියලා මම දන්නේ නැත්තම් හරි පවත්වා ගන්න බැරි වුණත් මගේ මසුරුකම තියනවද නැද්ද පවත්වා ගන්න බෑ තමයි ඒක තව පැය භාගයකින් නරක වෙනවා හැබැයි මගේ මසුරුකම අයින් වෙන්නේ නෑ ඒයි මම දන්නේ මේක තියාගන්න බෑ කියලා පංච උපාදානස්කන්ධය ඊළඟ ශනේයට පවත්වන්න බෑ හරි ඊළඟ ශනේ ඒක වෙනස් වෙනවා තිබ්බ තත්වයෙන් අනිත් පැත්තට හැරෙනවා. ආන් ඒක දන්නේ නැති හින්දා අපිට මේ සංස්කාරය විශේෂෙහි මසුරුකම මසුරුකම උපදිනවා. තේරෙනවද? යම් දවසක යම් කෙනෙක් මේ සංස්කාරය පවත්ව ගන්න බෑය. මොහොතකටවත් මට ඕන ආකාරයට පවත්වා ගන්න බෑය කියලා තමන්ගේ సంతානගතව අවබෝධ කරගන්නේද අන්න එදා යාට මසුරුකම නැති වෙනවා. හරිද? එතකොට මසුරුකමට විරුද්ධව වෙනත් වැඩපිළිවෙලක් ඕනද? නැහැ. මේ මසුරුකමට හේතුනේ මොකද්ද එතකොට? නොදැනීමයි. නොදැනීම දන්නේ නැති බව මානසිකාරයාට හේතු වුණා අපේ. හරි? දන්නේ නැති බව මිස් වුණා. හරියට කිරි වීදුරුවට ගොම බින්දුවක් මිස් වුණා වගේ. එහෙනම් මිස් වෙන හැටියට තමයි එක එක ඒවා වෙන්නේ. ඉතින් අපි හැම වෙලේම අපේ උත්සාහයක් අදහසක් තියෙනවා පින්වත්නි මේ මොහොත ඊළඟ මොහොතට අරයන්ද නේද? කියන්නේ බලන්න. එහෙම එකක් නැද්ද කියලා. හැම තැනම තියෙනවා. හැම වෙලෙම තියෙනවා. හරි. යම් කිසි කෑමක් දකිනවා. හරිද? මොකද හිතෙන්නේ? ඛණ්ඩ හිතෙනවා. ඒ කෑම දැකලා උපදින තෘෂ්ණාව මොකද්ද? අතීතයේ කාපු දේවල් පිටිපස්සේ ලුහු බැඳ යෑමක්ද නැද්ද? හිත. දැන් මේ කෑම જાති ආරක්ෂා කරලා ඉස්සරහට අරගෙන යන්න යන්නේ ඇයි? මය ළඟම තියාගන්න හදන්නේ ඇයි? අනාගතයේ ඒ සඳහා මට ඒ සැප වේදනාවම ලබා ගන්න තියෙන හැකියාව තියෙනවාය කියලා මම ළඟ ඉන්න අය ළඟ තියෙන දේවල් මගේ ශරීරය මගේ හිත ඔක්කොම ඉස්සරහට අරගෙන යන්න දැඩි උත්සාහයක් ගන්නවා ඊළඟ ශනේ දක්වා ඊළඟ ශනේ උපදින්නේ ඊට හාත්පසින්ම වෙන වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් මේ වෙනස මේ තේරුම දැනගන්නේ නැතුව අපි මේ ලෝකයේ කෙරෙහි මසුරුකම මසුරුකම අපිට ඇති වෙනවා. තව මොහොතක් හරි වෙන කෙනෙකුට දෙන්න නැතුව තියාගන්න බැරි බව අවබෝධ කරගත යුතුයි. මම මේක ඊයේ දවසෙත් මතක් කරා මේ අතන්ට. පින්නත් මේ මෙතන මහා බලහත්කාරකමක් තියෙනවා. හරිද? මේ බලහත්කාරකම තමයි අපේ අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න පුළුවන් හොඳම දේ. ඒක මං කියන එකක් නෙවෙයි. සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරා යමක් දුකයි නම් ඒක අනාත්මයි. නේද? යමක් දුකයි නම් ඒක ආත්ම කොට ගන්න බෑ කියලා. මං අහන මේ අත්තන්ගේ මේ අයගේ ජීවිතයේ කායික මානසික දුක් වේදනා ඇති වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? මේ කවුරු හරි කැමතිද? පොඩ්ඩක් හරි කැමතිද? කායික හෝ මානසික දුක් වේදනා ඇති වෙනවට කැමතිද? එහෙනම් අකමැති දේ ඇති වෙනවා නම් අකමැති දේ සිද්ධ වෙනවා නම් බලහත්කාරකමක්ද නැද්ද? අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් මං මං කැමති නැහැ අපේ ගෙදරට අන්න අහවලා එනවට. හරිද? ඒක සිද්ධ වෙනවා නම් ඒ මට බලහත්කාරකමෙන් කවුරු හරි කරනවද නැද්ද? මං එපා කියද්දි මං බෑ කියද්දි මං එපා කියද්දි මට බලහත්කාරකමක් කරමින් නේද? ඒ තැනත්තා එන්නේ. ආන් ඒ වගේ ඇහැ කරනාසය දිව ශරීරයේ මනස භාවිතාවෙන් දුක් වේදනා හට ගන්නවා. ඒක දුක් වේදනාවකටවත් මගේ ආරාධනාවක්, මගේ කැමැත්තක්, මගේ මාත්‍රිය කැමැත්තක් නෑ. මම කියලා ගත්ත මේ ශරීරය ආශ්‍රය කරගෙන දුක් වේදනා ඇතුල් වෙන්නේ බලෙන්ද නැද්ද? බලහත්කාරකමෙන්ද නැද්ද? එහෙනම් මේක මගේද? මේක මගේ කියලා ගන්න පුළුවන්ද එහෙනම්? මට ඕන හැටියට වැඩ කරනවා කියලා ගන්න පුළුවන්ද එහෙනම්? නෑ මෙහි වැඩි දෙයක් සිද්ධ වෙන්නේ ආකාරයටමයි. එහෙනම් මේක ආත්ම කොට ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේකත් බෑ එහා පැත්තක බෑ. නේද? ඒ කියන්නේ අනිත් ශරීරත් බෑ. ඉතින් පංච උපාදානස්කන්ධේ පවත් ගන්න බෑ කියලා දැනෙන ඇත්තෝ පින්නත් නේ ඒ කට්ටියගේ ජීවිතය මේ බලන්න. දේ දුන්නක් දකින්නවා. හරි. දේ දුන්න දැක්කහම මොකක්ද අදහස? අපේ ළමයි යනකම් මම කොහොම හරි තියාගන්න ඕන මේ දේ දුන්න. නෑ එහෙම අදහසක් එන්නෙම ඒ එන්නේ නැත්තේ ඇයි? දේ දුන්න ගැන මම හොඳට දන්නවා. ඒක කොයි වෙලාවෙ හරි ආයෙ පායයි. ආයෙ කොවිලා හරි පායයි. පෑවුවොත් හොඳයි. එච්චරයි. නමුත් මට තියාගන්න පුළුවන්කම නැහැ. මං අහන මේ අත්තන්ගෙන් මුළු ලෝකෙම ගැන, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ වටහා ගත්ත කෙනා. මුළු ලෝකෙම ගැන තියෙන්නේ දේ දුන්න ගැන වගේ අදහසක් නෑ. හිතන්න බලන්න සහනයක්ද අසහනයක්ද කියලා. දැන් මොකද අපිට වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් පොඩි ඉසේකයක් මොකකින් අපි ඉන්නේ ඔය කිව්වට. මොකද්ද මේ ඉසේකයක් කොහොමද? නේද ගේම් බෝඩ් එක එකතු කරගන්න බැරුව ලහට හැම වෙලේම උත්සාහ කරනවා ඒ දොන්න ලොකු පුතාගේ ප්‍රශ්නේ කොහොම හරි කරලා බේරලා ඔක්කොම කරලා යන්තම් එහාට මෙහාට කරනකොට පොඩි එක්කෙනාගේ එකක් ආවා නේද ඒ ඔක්කොම එහාට මෙහාට කරලා කොහොම හරි ඒකත් විසඳ ගන්නකොට අම්මගේ තාත්තගේ ප්‍රශ්නයක් ආවා ඒ ඔක්කොම එහාට මෙහාට කරලා කරගන්නකොට රතු බිලක් ඇවිල්ලා නේද ඒව ඔක්කොම ආයෙ එහාට මෙහාට කරගන්නකොට ආයෙ ලොක්කගේ ප්‍රශ්නේ ඇවිල්ලා නේද ලේසි පාසු ඉසේකක් කොහමද තියෙන්නේ නේ. එතකොට මේ දේවල් ඔක්කොම කරන අතරේ තියෙන ඉසේකක්කම තමයි මේවා හින්දා රත් වෙන, දැවෙන, අපහසුතාවයට පත් වෙන ස්වභාවයක් තියෙන ඇතුළාන්තේ. අන්න ඒ රත් වෙන, දැවෙන අපහසුතාවයට පත් වෙන ස්වභාවය නැතුව මේක තමයි ස්වභාවය, මේක තමයි తত্ত্বය කියලා දැනගෙන කටයුතු කරනවා නම් සන්තෝෂයෙන්ම ওই ටික ඔක්කොම කරන්න පුළුවන්ද නැද්ද? මං අහනවා ජීවිතයේ ලැබෙන ප්‍රශ්න වලට චිත්ත අභ්‍යන්තරගත පීඩනයක් දුකක් ඇති කරගෙන විසඳුවා කියලා. දුකක් නැතුව සැනසille මේ ප්‍රශ්න ටික විසඳුවා කියලා වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා. සැනසille විසඳනවා නම් හොඳ විසඳුමක් හොයාගන්න පුළුවන් නේද? අනිත් එක සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. එන හැම දෙයකටම උපේක්ෂා සහගතව මුහුණ දෙන්න නම් එන ප්‍රශ්න එනවා. මොකද මේ ශරීරයත් එක්කත් තියෙන පුදුම ප්‍රශ්න කන්දරාවක්නේ නේද? අතීතයේ තිබ්බ හැටියටම යමක් වර්තමානයේ තිබිය යුතුයි මට අතීතයේ යම් සැපදායක දෙයක් තිබුණා නම් වර්තමානයේදී තියෙන්න ඕනේ ඒ විදිහටම කියලා අපේ බලාපොරොත්තුවක් ලුහු බැඳීමක් තියනවද නැද්ද ආන් ඒක නෙවෙයිද සංසන්දනාත්මකව දුක ඇති කරවන්නේ හැම වෙලෙම අපි සසඳනවා සසඳනවා මොකක්ද එක්කද අතීතයේ මේ දේවල් මෙන්න මේ විදිහට තිබ්බා මම ඒකෙන් සතුට ලැබුවා දැනුත් ඒව ඕනමයි ඕනමයි කියලා ලුහු බඳින ගතියක් සසඳන ගතියක් එහා පැත්ත මෙහා පැත්ත සසඳලා අයියෝ වෙලා තියෙන දේ කියලා දුක් විඳින ගතියක් තියෙනවද නැද්ද ආන්ගේ ස්වභාවය නෑ අනාත්ම සංඥාව තියෙන කෙනාට ඒ ස්වභාවය නැත්තම් එදා වේලට ජීවත් වෙනවා නේද එතකොට අනාගත ප්‍රාර්ථනාවක් ඇත්තෙම නැද්ද අනාගත ප්‍රාර්ථනාවක් නැද්ද මේ අනාත්ම සංඥාව තියෙන කෙනා පින්වත්නි අපි ඉස්සරහට කාංකා විතරන විසුද්ධිය ගැන සාකච්ඡා කරනවා මේක ඉබේ සිද්ධ වෙනවාය කියන තැන නැහැ. ඉබේ සිද්ධ වෙනවා නම් ඉතින් කරන් දෙයක් නැහැ. ඔහේ ඉන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ උත්සාහන පළපජීවි කියලා කෙනෙක් ඉන්නවා නේද? එයා උත්සාහයෙන් දිනු වෙන කෙනෙක් ඉන්නවා කෙනෙක්. මට ගිනි දැල්වීමේ අයිතිය තියෙනවද? ගින්දර පත්තු කිරීමේ අයිතිය නැත්නම් ගින්දර වැඩි කිරීමේ අයිතිය. අපි හිතමු ලිපේ ගින්දර වැඩි කිරීමේ අයිතිය මට තියෙනවද? හොඳට හිතලා බලන්න. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. මම මෙහෙම අහන්නම්කෝ. ලිපේ ගින්දර වැඩි කරලා තියෙනවද? හොඳටම විශ්වාසද? හොඳටම විශ්වාසද මම වැඩි කරා කියලා. මං කියනවා වැඩි කරේ එක්කෝ දර දර ඇතුල් කරා නැත්නම් ගෑස් වැඩි කරා. ගින්දර වැඩි කරාද වැඩි වුණාද? හා. ගින්දර වැඩි කිරීමේ අයිතිය මට නැහැ. ගින්දර වැඩි කරන්න මට බෑ. ගින්දර වැඩි කරන්න මට පුළුවන් නම් අඩුයි වැඩි වෙනවා කියලා වැඩි කරන්න පුළුවන්කම තියෙනවා. හේතු සැපයුවොත් ඒක වෙනවා. හේතු සැපයුත් ඒක වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. හිමස්මින් සති ඉදං හෝති, හිමස් උප්පාදා ඉදං උපදි. මේ ඇති කල්හි මේ ඇති වේ. හිමස්මින් අසති ඉදං නහෝති. ඒක නැත්තම් මේක පේන්නේ නැහැ. හරි. එහෙනම් අන්න ඒ වගේ මේ సంతానගත වැඩපිළිවෙල යමක් ඇතිකල්හි ඇති වෙන එකක්. අන්න ඒක හොඳට දැනෙන්න ඕනේ අපිට. ඒ යමක් ඇතිකල්හි ඇති වෙනවා මිසක් මට ඕන හැටියට ගැනීමක් නෙවෙයි. අන්න ඒ කුමක් ඇතිකල්හි කුමක් ඇති වේද? අතීතයේ කුමක් ඇති හින්දා වර්තමානයේ යමක් ඇති වේද? වර්තමානයේ කුමක් ඇති හින්දා වර්තමානයේ යමක් ඇති වේද? වර්තමානයේ කුමක් ඇති හින්දා අනාගතයේ යමක් ඇති වේද කියලා ත්‍රිකාලය ගැනම දැන ගැනීම කාංකා විතරනේ සුද්ධියයි. හරි. නමුත් මේ වෙලාවේ අපි බලන්නේ මේ ඇතිවීම් කිසිවක් මගේ වසඟයට ගන්න බැරි බව දැනගෙන ජීවත් වන්නා. හරිද? එයා කොයිතරම්නම් පහසු ජීවිතයක්ද ගත කරන්නේ කියලා. ඔයානාත්ම සංඥාව ගැන අපි ඊයේ පෙරේද කතා කරා. කොහොමද හදාගන්නේ කියලා අදත් අපි මේ ටික කතා කරලා නැවත වාරයක් සංක්ෂිප්තව කොහොමද අනාත්ම භාවනාව කරන්නේ කියලා දැනගන්න ඕනේ. දැනගමු කතා කරමු. දැන් අපි මෙහෙම හිතමු. අනාත්ම සංඥාව හොඳින් ඇති කරගත්ත කෙනෙකුට තමන්ගේ දරුවෙක් ගැන කොයි වගේ සංකල්පයක්ද තියෙන්නේ? දැනට තියෙන සංකල්පය මොකක්ද දරුවෝ ගැන? මේ ළමයා මේ විදිහ වෙන්න ඕනේ. මේ ළමයා මේ විදිහ දරු වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ මගේ දරුවා. ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. ඒ වගේ දැඩි අදහසකින් පවත්වන්න හදනවද නැද්ද? නේද? ගාක් අය එහෙම නැත්නම් එහෙම වෙන්න බැරි වුණාම මොකද වෙන්නේ? ලොකු දුකකට පත් වෙනවා. ඒ කියන්නේ ඕකේ තේරුම මේ ධර්මයට අනුව වෛද්‍යවරයෙක් බවට පත්කරන, ඉංජිනේරුවෙක් බවට පත්කරන දරුවාව මෙහෙවන්න එපා කියන එකද මේ හාමුදුරුවෝ මේ කියන්නේ එතකොට නේද? හරි. මෙන්න මෙච්චරයි. වතුර දාලා පොහොර දාලා පැලයක් හදනවා. වතුර දාන්න නැතුව හිටියොත් පොහොර දාන්න නැතුව හිටියොත් වෙලාවට අවුවේ තියන්න නැතුව හිටියොත් වෙලාවකට හෙවණ තියන්න නැතුව හිටියොත් ගහ හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. නේද? අරවා කරොත් හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. නමුත් නොහැදී තියෙන්නත් ඉඩ කරකුත් තියෙන බව දන්නවා මම. හරි හැදුනා කියන්නකො කොහොමද? මල් ගහක් කියන්නකො. දැන් උත්සවයක් තියෙන දවසක්. මට පුළුවන් ද මල් ගහ ළඟට ගිහින් මම කියනවාද මමයි වතුර දැම්මේ මමයි පොහොර දැම්මේ මමයි හදාගත්තේ හෙට වෙනකොට මල් පහක් පුප්පන්න ඕනේ නැත්තම් වැඩක් තියෙනවා කියලා. ඇයි එහෙම කියන්නේ නැත්තේ? මං හොදාකාරව දන්නවා මේ මල් පිපීම මට මට ඒකේ අයිතියකුත් නැහැ ගහට ඒකේ අයිතියකුත් නැති බව නේද? ඒ වගේ ಗುಣගරුක දේවල් කියලා දීම, සිරිත් විරිත් කියලා දීම, කුසල අකුසල් කියලා දීම අන් අයට යහපතක් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. හැබැයි මට ඕන තැනට අනිවාර්යෙන් තල්ලු වෙන්න ඕනේ කියන අදහස ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දරුවෙක් ගැන ගහක් හදනකොට තියෙන හැඟීම වගේ. මේ පැත්තට අත්තක් යන්න ඕන අනිවාර්යෙන්ම කියලා මට නීතියක් දාන්න බෑ. ඒකේ අයිතිය මට නෑ. අන්න ඒකින්ද අවශ්‍ය මඟ පෙන්වීම සම්පූර්ණයෙන් පෙන්නනවා අනාත්ම සංඥාව තියෙන දෙමාපියෝ වුණොත් හොඳයි. දේ දුන්නා වගේ. වුණොත් හොඳයි. හරි. ඊළඟ මොහොත මොන වගේ තත්ත්වයක්ද කියලා කියන්න බැරි බව හොඳටම දන්නවා. ඒක තැත්තෙකුට අංශභාගයක් හැදුනා මම දන්න. හිතවත් කෙනෙකුට. මම ගියා ඉතින් බලන්න. ගිය වෙලාවේ මොනවද කියන්නේ මං කොහොම හිටිය කෙනෙක්ද? මේ තරුණ කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 40ක්. මං කොහොම හිටිය කෙනෙක්ද? මං කොහොම හිටිය කෙනෙක්ද? කියලා අඬනවා අඬනවා අඬනවා වැළපෙනවා වැළපෙනවා ඉවරක් නැතුව. හරි. මොකද මේ? අතීතය මෙනෙහි කර කර මේකත් මේ ගානත් ඒ විදිහම කරගන්න. එන්න එහෙම කරගන්න බැරි බව. තව මොහොතකින් එළඹෙන ඊළඟ ෂණය මොන වගේ තත්යකටපත් වෙයිද දන්නේ නොවුනොත් හොඳයි. හරිද? ඒකට යම් කිසි උත්සාහයක් ගන්නවා. ඒ කියන්නේ නිරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය කරන විදිහට නේද? ඇයි මම කලිනුත් කිව්වා හේතු සකස් වුණොත් මේ ශරීරය ආහාරයෙන් විතරක් පවතින එකක්ද? එහෙනම් ඉතින් කාලම හදාගත්ත හැකි. ශරීරයට ඍජුවම චිත්තය බලපානවා. ශරීරයට ඍජුවම කර්මය බලපානවා නේද? මේ ඔක්කොම පටල ගන්න අපි සමහර අය සමහර රෝග හැදිලා බෙහෙත් ගන්න නැතුවම හොඳ වෙනවා. සමහර අය ඒකින්ද බෙහෙත් ගන්නෙම නැතු වෙනවා. හොඳ වෙයි කියලා හිතාගෙන. හරි හරි බලනකොට කර්මානුරූප හැදිච්ච අය නේද? ඒකට ඒ කර්මේශය වෙන වැඩක් කරොත් ඒක හරි හරි යනවා. එතකොට ওই විදිහට මේ එක එක දේවල් මත හරියට හේතු හොයාගන්න බැරුව අපි හරි ලොකු ගැටලුවකටපත් වෙලා හිතේ නිදහසක් නැතුව ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ බලාපොරොත්තු අතහැරෙන්න ඕනේ. හරි බලාපොරොත්තු අතහැරුණාම කොහොමද කියන එක මම හැමදාම කියනවා සැරෙන් සැරේ සැරෙන් සැරේ කියනවා මම මේ අතන්ට කියනවා ළඟ තියෙන මේ වෙනකොට ප්‍රිය උපදවන සියලු දේ තව මොහොතකින් නැති වෙන්න පුළුවන්ද බැයිද කියලා අහුවා අද හැන්දෑවට ඔක්කොම නැති වෙන්න පුළුවන්ද බැයිද කියලා අහුවා ඔක්කොමලා කියනවා ඔව් පුළුවන් පුළුවන් හාමුදුරනේ පුළුවන් පුළුවන් පුළුවන් කියලා හැමදාම කියනවා අහුවා එහෙම කිව්වට Tamanගේ సంతානයේ හැඟීමක් තියනවද නැද්ද නෑ එහෙම වෙන්නේ නෑ කියලා බලාපොරොත්තුවක් තියනවද නැද්ද තියනව නේද අන්න ඒක තමයි නැති වෙන්න ඕනේ. ඔය වචනේ නෙවෙයි ආ තව පොඩ්ඩකින් හරියයි කියනක නෙවෙයි. තව පොඩ්ඩකින් ඔක්කොම වෙනස් වෙනවා තව පොඩ්ඩකින් නැති වෙනවා කියලා කියන්න පුළුවන්. කිව්වට අපි බලන්නේ මොකක් දිහාද? අර වචනේ දිහා නෙවෙයි. Tamanගේ හැඟීම. දැන් මේ බලන්න ආයෙ තේරුම් ගන්න හොඳට. මං අහනවා මේ අද හැන්දෑව මැරෙන්න පුළුවන්ද බෑද? ආ පුළුවන් කියන කට්ටිය. මං ප්‍රියෝපදන මගේ ප්‍රියෝපදන ඔක්කොම මැරෙන්න පුළුවන් කියලා කිව්වොත් ඒත් ඒ කියන ඔව් ඉතින් ඒකත් වෙන්න පුළුවන් දෙයක්. ඒ කිව්වට ඇතුළෙන්ම තියෙන අදහස මොකද්ද? නෑ ඒක ඒක වෙන්නේ නෑ. ඒක වෙන්නේ නෑ. ඒක වෙන්නේ නෑ. ආම් බලාපොරොත්තුවක් තියෙන එක නෙවෙයි කියලා. ආන් ඒක තියෙනකන් බලාපොරොත්තු කැඩෙනවා දවසක. එතකොට අපි භාවනා කරන අය විදිහට භාවනා කර කර කර කර බලන්න ඕනේ. අන්න ඒ බලාපොරොත්තුව තව කොච්චර තියෙනවද? කොච්චර තියෙනවද? හ්ම්. අනාත්ම භාවනාව කරන කෙනා භාවනා වඩ වඩ වඩ වඩ වඩ වඩ පිරික්ස පිරික්ස පිරික්ස බලනවා. මං කොච්චර ලෝකේ පවත්ත ගන්න හදනවද? හ්ම්. දැන් ඒ කියන්නේ දැන් ගෙදරට අවවාද දෙන්න ඕනද නැද්ද? ළමයින්ට අවවාද දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕනේ කොහොමද? ඔව්. ළමයෙකුට සැරෙන් කතා කරන්න බැයිද බෞද්ධයෙකුට? හ්ම්. අනාත්ම සංඥාව ඇති කෙනා ළමයාට බයින හැටි අනිත් කෙනා ළමයාට බයින කොටයි තියෙන සිතුවිල්ල කොයි වගේද කියලා බලා ගන්න ඕන. හරිද? කෙනෙක් අනාත්ම සංඥාව නැති කෙනා දරුවාට බයින්නේ දේශයෙන් හිත දරුවාට හරි කාට හරි බයින්නේ දේශයෙන් හිත පුරවගෙන. හරිද? මම බලා ගන්නම්. හරිද? මම මේ කියලා. හරිද? අනිත් එක්කෙනා කොහොමද? හොඳටම දන්නවා ඒ අනිත් ඒ කියන්නේ අනාත්ම සංඥාව තියෙන කෙනා මෙන්න මේ సంతානයේ බයපක්ෂපාත හැඟීම් උපදවැව්වොත් උපදවැව්වොත් ඒ අහවල් කෙනාගේ හිතේ බයපක්ෂපාත හැඟීම් දඬුවමට බය උපදවැව්වොත් මේ වැරදි ක්‍රියාව නවතිනවා. ඒ බය ඉපදිලා නැති හින්දා ඒ වැරදි ක්‍රියාව කෙරෙනවා. කරනව නෙවෙයි කෙරෙනවා. එයාගේ අතින් ඒ වැරදි ක්‍රියාව කෙරෙන්නේ දඬුවමට බය කියන හැඟීම එතෙන්ට යෙදිලා නැති හින්දා. ළමයාගේ సంతානේ. එහෙනම් මොකද කරන්නේ? බලා ගන්න පුළුවන් කරොත් හරිද? කියලා මේ පැත්තෙන් අර නේද තේකේ මං ඊයේත් මතක් කරා තේකේ සීනි රස නැත්තම් මොකද කරන්න ඕන? සීනි දානවා. සීනි මදි නම් සීනි දාපුවාම සීනි රස තියෙන තේකක් හැදෙනවා. ආන් ඒ වගේ දඬුවමට බය නැතිකම කියන එක ඒ හිතට මිශ්‍ර වෙලා නැති හින්දා එයාගේ එයා වැරද්දට පෙළඹෙන ගතිය තියෙනවා. හරිද? ළඟ ඉන්න හැමෝම හරියට නිකන් Taman ඒදන හොද්ද වගේ. හරිද? තමන් හදන තේක වගේ මේ මානසිකත්වයේ ඉහළට ගත්ත ඇත්තෝ තමන්ගේ වටේ පිටේ ඉන්න අය නුවණින් හික්මවා ගන්නවා. ඒ ඒ කෙනාගේ ඒ ඒ කෙනාගේ సంతానගත අදුපාඩු තමන් නුවණින් තේරුම් අරගෙන එතෙන්ට දාන්න ඕන මොනවද? එතන හරියන්න මොනවද වෙන්න ඕනේ? මෙතන හරියන්න දඬුවම් දෙන්න ඕනේ. මෙතන හරියන්න දඬුවම් නොදී ඉන්න ඕනේ. මෙතන හරියන්න තව එකක් කරන්න ඕනේ. මෙතන හරියන්න මේ දේ කරන්න ඕනේ. මෙයාට ක්‍රියාවෙන් තමයි මේ මෙයාගේ හිතට සකස් කරන්න පුළුවන්. මෙයාට නිහඬ විඳීමෙන් තමයි මෙයාගේ හිත සකස් කරන්න පුළුවන්. ඔක්කොම දන්නවා. හරිද? එතකොට හරි සංවිධානාත්මක චර්යාවක් වෙනවද නැද්ද? දැන් අපේ මොකද වෙලා තියෙන්නේ? අර පැත්තත් පැටලිලා මේ පැත්තත් පැටලිලා නේද? ඔක්කොම පැටලගෙන අන්තිමට මොකද වෙලා තියෙන්නේ? ඉසේකක්කම කියලා ගිහින් බුදිය ගන්නවා. මට මේ වෙනසුත් එක්ක ඉන්න බෑ <laughs> කියලා නේද? මොකද මේ වෙලා තියෙන්නේ එහා පැත්ත හදන්න කියලා මේ පැත්ත ඔක්කොම පැටලගෙන අරයට කිව්වත් වැඩක් නැහැ, මෙයාට කිව්වත් වැඩක් නැහැ, මට කවුරුවක්වත් නැහැ. මට ඔහොමමයි වෙන්නේ මං වගේ නේද? කාල කන්නේ කෙනෙක් නැහැ. නේද? මටමමයි වෙන්නේ කියලා ලොකු පීඩනයකින්. එහෙම පටලවාගෙන ජීවත් වෙන්නේ නැතුව සුවදායක ජීවත් වෙන්න පුළුවන් ද බැයිද මේ ක්‍රියාකාරීත්වයන් තේරුම් ගත්තොත් නේද? හැම වැරද්දක්ම කෙනෙක් කරන්නේ ඒ තැනත්තා කියන තැන නෙවෙයි. අද අනාත්ම සංඥාව තියෙන කෙනාට පින්නත් මේ පුදුම සමාසහගත සිතක් තියෙන හැම වෙලේම සමාව තියෙන අනිත් අයට. හැම වෙලේම සමාව තියෙන මේක දැනගත්ත මේක තේරුම් ගත්ත ඇත්තන්ට ඇයි එහා පැත්තෙන් කරනවා නෙවෙයි එහා පැත්තෙන් කෙරෙනවා කියලා දන්න හින්දා කරනවා නෙවෙයි කෙරෙනවා කියලා දන්න හින්දා කරනවා නෙවෙයි කෙරෙනවා කෙරෙන දේවල් ඒවා ඕක පිළිගන්න කොහොම තියක් කොහොමත්ම ලෑස්ති නෑ අපි. කිව්වට පිළිගන්න ලෑස්ති නෑ. ඔය වගේ මානසිකත්වයක් ප්‍රායෝගික නෑ කියලා මේ එහෙම කොහොමද කියන්නේ ඔය හාමුදුරුවෝ කතා කරන්නේ එහෙනම් දැන්. ඔය කතා කරනවා නෙවෙයිනේ කතා කරනවනේ. ආන් ඒ තමයි ආත්මීය සංඥාව. හාමුදුරුවන්ගේ ආත්මය විසින් බණ කියනවා. හරිද? සසර ආපු ආත්මය ඕක ඇතුළට බැහැගෙන නේද? ඒ වගේ මගේ දරුවාගේ ආත්මය හරිම නේද? හොඳ එකක්, නරක එකක්, හිතුවක්කාර එකක් කියලා අන්න එහෙම සංකල්පය තියෙන තාක්කල් අපිට ওই වගේ නිදහස් චින්තනයකට එන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. හරි. අන්න ඒක තමයි. මෙතන හරියට නිකන් උල්දිය දාන ප්‍රදේශයක තියෙන උල්පත් වගේක් තියෙනවා කියන්නේ ඉතින් එක එක උල්පත් එක එක විදිහට වතුර උල්දිය දාන්නේ. ආන් ඒ වගේ උපදින දෙයක් මේ නාම પરම්පරාව චිත්ත પરම්පරාව කියන්නේ ඉපිලි ඉපිලි ඉපිලි ඉපිලි උඩට එන දෙයක් මිසක්කා මට අයිති කරගන්න පුළුවන් එකක්වත් මට මට හදන්න පුළුවන් එකක්වත් නෙවෙයි. හරිද? මම යම් යම් යම් යම් උපක්‍රම යොදනකොට ඒ වාගේ අඩු වැඩි වීම ලිපේ ගින්දර වාගේ අඩු වැඩි වෙනවා මිසක්කා අඩු වැඩි ඔව් කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඔන්න ඔය ඔය වගේ නිදහස්, ඊටා නිදහස තමන්ගේ సంతානය සකස් කරගන්න නම් මොකද කරන්න ඕනේ? රූපයේ ලක්ෂණ විරික්සලා බලන්න ඕනේ. අපි ඊයේ මතක් කරා ඇහැ රූපය, කන ශබ්දය, නාසය ගන්ධය, දිව රස, ශරීරය පහස සහ මනස ධම්ම. කියන මේ ආයතනයන් 12 වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම අරගෙන. ඇහැ මට ඕන හැටියට තියෙන දෙයක්ද? නැහැ. ඇහැ මට ඕන හැටියට හැදිච්ච එකක්වත් නෙවෙයි. රූපය මට ඕන හැටියට තියෙන දෙයක්ද? ඇහත් රූපයත් ඒ ඒ වෙලාවට ඒ ඒ විදිහට හැදිරෙන දේවල්. එතකොට ඒ ඒ වෙලාවට ඒ ඒ විදියට හැසිරෙන දේවල් මට ඕන හැටියට තියෙන දේවල් නෙවෙයි ඒ දෙකේ ගැටීමෙන් ඇතිවන විඥානය ගැන එහෙනම් කවර කතාවක්ද නේද එතකොට කෙනෙකුට මහා මහා ප්‍රබල හැඟීමක් අර යුගල් වශයෙන් ආයතන මෙනෙහි කරපුවාම ඒ තැනැත්තාට දැනෙනවා මම ඊයේ පෙරේදා සඳහන් කරා වගේ මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා මේ තැන් තැන් වල තැන් තැන් වල වේගෙන් වේගෙන් වේගෙන් හටගන්න මේ දැනෙන ගතිය. ඕක නෙමෙයි ජීවිතය කියන්නේ. ඒක මට ඕන වෙලාවට මට ඕන තැන මට ඕන විදිහට සකස් වෙන්නේ නෑ. මට ඕන තැන මට ඕන වෙලාවට මට ඕන විදිහට සකස් වෙන්නේ නෑ. ඒක වෙනත් වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේ ග්‍රහණයට තමයි මාව නතු වෙලා නතු වෙලා තියෙන්නේ. ඒක මගේ වැඩක් නෙවෙයි කොහොමවත්. එතකොට ඒ තුනේම එකතුව ඇහත් රූපයත් විඥානයත් එකතුව චක්කු සම්පස්සය. ඒ චක්කු සම්පස්සේ නින්දාව උපදිනාව වේදනාව චක්කු සම්පස්සජ වේදනාව. එතකොට අපි මතක් කරා ඊයේ අර යාළුවෝ තුන්දෙනෙක්ගේ කතාවක් කියලා මේ චක්කු සම්පස්සය සුඛ වේදනාවක් කර ගැනීම මට කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක ඉබේ වීමක් නේද සෝත සම්පස්සජ සුඛ වේදනාව කියන එක මට කැමති විදිහට සිද්ධ වෙන එකක් නෙවෙයි ඒක සිද්ධ වීමක් ගාහන ජීවයා කාය මන කියන මේ හැමතැනකින්ම උපදන්නා වූ යම් සුඛ වේදනාවක් තියෙනවාද ඒ සුඛ වේදනාව තමයි මගේ බලාපොරොත්තුව මුළු ජීවිතේම අපි මේ ශරීර කූඩු අරගෙන හතර දිබ්බාගේ දුවනවා. උපන් දවසේ ඉඳන් දුවනවා. මොකටද අප්පා මේ දුවන්නේ? කොහෙද මේ දුවන්නේ බලන්න. හැමෝම කොහෙද දුවන්නේ? හැමෝම මොනවද මොනවද කරන්නේ? සැප වේදනා ඇති කරගැනීමේ අභිලාෂයෙන් මේ ලැබිච්ච බෙර ගෙඩියේ සැප වේදනා ඇති කරගැනීමේ අභිලාෂයෙන් දුවනවද නැද්ද? මුළු ජීවිතේම නේද? චුට්ටක් හිතන්න බලන්න. නේද? ඒක මට ආයේ නැතුව හැදෙන එකක්. කැමති රූපයක් දකින්නකොට සැප වේදනාවක් හැදෙනවා. කැමති ශබ්දයක් ඇහෙනකොට සැප වේදනාවක් හැදෙනවා. අපිට නිකන් මේකේ තියෙන අනාත්ම ලක්ෂණය තේරෙන කෙනාට මේ මෙහෙම තේරෙනවා. මේක පොලියත් එක්ක ගෙවන්න ණයට ඉල්ලගත් එකක් වගේ. අර ඒක නෑ නිකන් අර කොන්දේසි සහිතව දෙන්නේ. සමහර දේවල් මේ ජීවිතේ ලැබිලා තියෙනවා කොන්දේසි සහිතයි. මොකද්ද? කවුරු හරි අපිට කියනවා හරි මම මම මෙන්න මේක දෙන්නම් ඔයාට. හැබැයි මේක දෙන්නේ මෙන්න මේ කවුරු හරි අපිට මොන හරි දෙයක් දෙනවා. මෙන්න මේ කුණු ගොඩක් බාර ගන්න ඕනේ. අපි හිතමු කුණු ගොඩක් දෙනවා අපිට. හරි. ඔයාට මෙන්න මේ ටිකක් වටින දෙයක් දැන් අපිට මොන හරි වටින දෙයක් දෙනවා. අපි හිතමුකෝ කවුරු හරි මට පළතුරු මල්ලක් දෙනවා කියලා. පළතුරු මල්ල දෙන ගමන් කියනවා පළතුරු මල්ල දෙන්නේ මේ පළතුරු ගෙනාපු ගෙනල්ලා අයින් කරලා දාලා තියෙන මෙන්න මේ කුණු ටිකත් එක්ක එක තමයි දෙන්නේ. දෙනවා නම් මේ ටිකත් ගන්න ඕනේ කියලා. එහෙම කිව්වොත් අපිට මොනව හිතෙයිද? වැඩි කැමැත්තක් ඇති වෙයිද? නැහැ. නේද? අපි හිතමුකෝ අරක මහා මහා පීඩාකාරී දෙයක් අර දෙන්නේ කියලා. ආන් ඒ වගේ තමයි. අපිට ලැබිලා තියෙනවා පින්නත් නේ අපේ කියලා මගේ කියලා ඔය කියාගන්න ඇහැ. හරි? මේ ඇහෙන් මේ ස්වභාව ධර්මය අපිට කියනවා හරි වාට ලස්සන රූප දෙන්නම්. හ්ම්. ලස්සන රූප මිහිරි රූප දෙන්න. හැබැයි ඒවා දෙන්නේ මෙහෙම කරලා ලස්සන ඒවා බලනකොට එතනම තියෙන අවලස්සන ඒවා තියෙනවනම් ඒවත් බලන්න ඕනේ නේද? හොඳ ඒවා බලනකොට නරක ඒවා පේනවද නැද්ද? හොඳ ඒවා අහගන්න තියෙන කනට නරක ඒවත් ඇහෙනවද නැද්ද? හොඳ ඒවා විඳ ගන්න තියෙන ශරීරයට නරක ඒවත් විඳිනවද නැද්ද? එහෙනම් අපිට මේ හොඳ ඒවා දීලා තියෙන්නේ සහිත මොකද්ද කොන්දේසිය? අර ඒවත් ගන්න ඕනේ. නේද? ලස්සන ඒවා බලන්න කියලා මෙහෙම බලනකොට අවලස්සන ඒවා පේනවා. එහෙනම් මේ කන මේ ඇහැ, මේ ශරීරය, මේ දිව කොහොමත්ම මගේ කියලා මට ඕන හැටියට පවත්වන්න බෑ. මේක එක්තරා ගලාගෙන යෑමක් විතරයි. එක්තරා ගලාගෙන යෑමක් විතරයි. මට අයිති නැතුවම ගලන දෙයක්. මට අයිති නැතුවම තියෙන ගැලීමක්. මට කිසිසේත් මේක මගේ වශයට ගන්න පුළුවන්කම ඇත්තේ නෑ. ඒක මම කියන්නේ මේක බලහත්කාරකමක්. හරි. ආන්ගේ බලහත්කාරකම Tamanට වැටහෙන්න ඕනේ භාවනාවේ. ඒකාග්‍ර හිතක් ඇති කරගෙන චිත්ත විසුද්ධි tattweටපත් වෙලා ඒ හිත ඒකාග්‍ර කරගෙන මේ ශරීරයට සමවැදිලා මේ ඉන්ද්‍රියන් වලට සමවැදිලා ඒ වායෙන් උපදනා වූ වේදනාවල් අත්විඳින්න ගත්තොත් අන්න ඒ තනත්තාට හොඳට වැටහෙන්න පටන් ගන්නවා මේ ඡනයේ තියෙනා වූ වේදනාව ඊළඟ ඡනයට පදවගෙන යන්න බැරි බව. හරිද? කොතනින් හරි යම් වේදනාවක් උපදිනවාද ඒ කිසිදු වේදනාවක් මට අයිති අයිතියක් නැතුවම උපදින බව. හරි නිකම් මේ වේදනාව මට අයිති නෑ වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කී කී හිටියට ඕක හරියන්නේ නෑ. මම නෙවෙයි මගේ මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දැනෙන විදිහට වේදනාව පිරික්සන්න ඕනේ. විඥාණය පිරික්සන්න ඕනේ. හරිද? ආයතන පිරික්සන්න ඕනේ. ආන් එක පිරික්සනකොට Tamange පැත්තෙන් වැටහෙනවා. ඒ වැටහෙනකොට අල්ලගෙන හිටිය මහා බරක් බිමින් තිබ්බා වාගේ Tamanට ඒවා පිළිබඳ තියෙනා වූ ආසාවල් තණ්හාවල් නැති වෙලා යනවා පින්නත් මේ මොකද ඒක මගේ කියලා ගන්න බැරි බව වටින දෙයක් නේ මගේ දන්නේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් නේ වටින්නේ නේද හරියට කොයි වගේද යමෙකුට යම් ලොකු යාලුකමක් ලොකු හිතවත්කමක් තියාගෙන ඉන්න කෙනෙකුට එකපාරටම දැනගන්නවා එයා හරි නරක වැඩ කරන කෙනෙක්. එයා මට හිතුවක්කාර කියලා මට බොරුව කරලා තියෙන්නේ කියලා. එතකොට මොකද ඉන්නේ තිබ්බ හිතුවක් අර හිතවත්කම් බලාපොරොත්තු ඔක්කොම අයින් වෙනවද නැද්ද? ආන් ඒ වගේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය තමන් ඇති කරගත්තා වූ සමාධියෙන් අත්දැක්කොත් ඒතනත්තාට වැටහෙනවා මේ පංච උපාදානස්කන්ධය කියන එක මට ඕන හැටියට නැවත නැවත සකස් කරගන්න පුළුවන් එකක් නොවන වග. මට ඕන හැටියට නැවත නැවත සකස් කරගන්න පුළුවන් එකක් නොවන වග. ඊට ඉතා ප්‍රකටව වැටෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ தත්වයකට අපිපත් වුනහම විනත්නි ඔය බලාපොරොත්තු හින්දා අපි හරි ගැටලුවකටපත් වෙලා තියෙනවා. මම ඒක ඒක තමයි මේ කියා කියන්න උත්සාහ කරන්නේ. හැම වෙලේම උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් හැන්දෑවේ නිදා ගන්න වෙලාව දක්වාම හීනෙන් පවා මේ විදිහට වෙයි මේ විදිහට වෙයි මේ විදිහට වෙයි කියලා බලාපොරොත්තුවක් හිතේ තියෙනවද නැද්ද? දරුවෝ අද එයි මට මෙහෙම කතා කරයි. ස්වාමියා මෙහෙම වෙයි, භාර්යාව මෙහෙම වෙයි. හරිද? අද වෙනස් වෙයි, මට කැමති විදිහට හෙට වෙනස් වෙයි, අනිද්දා වෙනස් වෙයි කිය කිය මං කැමති විදිහට ලැබෙයි, ලැබෙයි කිය කිය අර මේ දිග හුස්ම ඇද ඇද ඇද ඇද ඇද ඇද ඉන්න ගතියක් තියෙනවද නැද්ද නේද ඉතින් කල්පනා කර කර ඉන්නවා මේ පොඩි කාලේ ඒ වගේ කල්පනා කර කර හිටියේ ඒවද මැදි වියේදී තියෙන්නේ මැදි වියේ බලාපොරොත්තු වෙලා හිටියේ ඒවද අනිත් කාලෙදී තියෙන්නේ හැමදාම දුක් විඳින්න මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? හැමදාම දුක් විඳින්න මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. ආන් ඒකින්ද දුක් විඳින්න ඉන්නවා. ඉතින් හැමෝම වැඩි දෙනෙක් නේද? ඒක මහා පීඩනයක්. ළඟ ඉන්න අයගෙන් යමක් බලාපොරොත්තු වෙවි. ඒ බලාපොරොත්තු සොච්ච පච්චමක් හම්බ වෙනකොට මහා මේරු පර්වතයක් හම්බුනා වගේ අනේ මං හිතපේවා මේ දැනත්තා ලබා දුන්නා මං හිතපු විදිහට මේ දේ හරි ගියා කියලා ලොකු අදහසකින් ලෑස්ති වෙනවා ඉතින් නේද හැබැයි ටික දවසකින් මාය මොකද වෙන්නේ නාය ගියා වගේ සෝදාපාලුවක් වුණා වගේ ඔක්කොම පරණ තත්ත්වයටත් පල්ලෙහාට වැටෙනවා එතකොට ඉතින් ආයෙ කෑ ගහනවා නේද මේ කෑ ගහILLා කොච්චරද කියනවනම් තරහ වෙන්නේ නැත්තම් කියන්න. ගෙදරට හිතවත් කෙනෙක් ආපුවාම වැඩියෙන්ම මොකද කියන්නේ මොනවද කතා කරන්නේ ඕපදූප වගේම මොනවද අඳෝනාව නේද අඳෝනාව කියවන්නේ මොකද්ද අනේ බලන්නකෝ මෙහෙමයි දැන් ඉතින් ඉස්සර වගේ නෙවෙයි ඇයි මේ අය මෙහෙම වෙලා මේ අය මෙහෙම වෙලා මෙහෙම වෙලා පුතා මෙහෙම වෙලා දරුවෝ මෙහෙම වෙලා හරිද අහවලා මෙහෙම වෙලා අහවල් අඳෝනාව කියන්නේ. ශරීරය ගැන හරි අඳෝනාව. බලන්නකො ඉස්සර වගේ නෙමෙයි ඇවිද ගන්නත් බෑ, කන් ඇහෙන්නෙත් නෑ, නැගිට ගන්නත් බෑ. එක දිගට මෙහෙමයි. ඉතින් මේ අඳෝනාව මොකටද කාටවත් නේද? ඒ තමයි හිතේ තියෙන දුක. මොන දුකද බලාපොරොත්තු කඩවීමේ දුක. ඒ දුක නැති කරගන්න පරණ தත්ත්වයට තියාගන්න ලොකු උත්සාහයක් ගන්නවා. හරියනවද? නෑ ඒක වැල්ලේ හදන මාලිගාව වගේ. බලන්නකො අප්පා මම මේ මාලිගාව හදනකොටම එක රැල්ලයි ආවේ කඩාගෙන ගියා මම මේ ආය හදනවා ගිය කී අඳුනා තියෙනවා. ඔක්කොම ඉවරයි ඔක්කොම ඉවරයි කියලා. ඒ මොකද හදන වැලි මාලිගාව හදන්න වෙලා තියෙන්නේ අපිට තියෙන්නේ වැල්ලක්. හරි වෙරළක්. වෙරළේ හදන වැලි මාලිගාව හදද්දිත් කැඩෙනවා. රැල්ලක් ආවම ඔක්කොම ඉවරයි. ආන් ඒ වගේ එකක් නිකන් හදන්න හදන එකේ තේරුමක් තියෙනවා. හරිද? තනියම විඳෝ විඳෝ ඉන්න අවශ්‍ය නැහැ. අපේ ජීවිතය කියන්නේ විඳෝ විඳෝ ඉන්න ජීවිතයක් නෙවෙයි. මොකද විඳෙව්වා කියලා හරියනවා නම් විඳවම ඔක්කොම එකතු වෙලා. ඇඬුවා කියලා හරියනවා නම් දාගන්න නිදහස් චතුරස්‍රය හරිය අපි කට්ටිය එකතු වෙලා නේද? ඔක්කොම ලොකුවට රැසෙලා ආණ්ඩමු ඇති වෙනකම් නේද? ඈ කට්ටියම විතර අඬනවා මහා සද්දෙන් අඬනවා. ඉතින් ඇඬුවාම හරියනවා නම් දවස් 3-4ක් අඬමු. ඇඬුවට හරියන්නේ නැහැ. වැළපුණාට හරියනවා නම් ඉතින් වැළපෙමු නේද? සුසුම් හෙළුවට හරියනවා නම් සුසුම් හෙළමු. ඒ එකටවත් හරියන්නේ නැහැ. ලෝකය හදලා මේ හිත සනසවන්න බෑ. හැමදාම මං කියන්නේ. මොකද්ද කරන්න ඕනේ? ලෝකය හෙල්ලෙනකොට හෙල්ලෙන්නේ නැති සිතක් සකස් කරගන්න ඕනේ. ආන් එකට තමයි බලාපොරොත්තු ඇති නොවන தත්වෙට හිතපත් කරගන්න ඕනේ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැති ස්වභාවයකට හිතපත් කරගන්න ඕනේ. මොකක් වගේද? ආන් බඩ් ගෙඩිය ගැන දැන් බලාපොරොත්තුවක් නැහැ. මොකද ඒක කුණු වෙනවා කියලා දැනගත්තා. ඒක ගැන බලන්න මොකද ඒකේ ස්වභාවය මම දන්නවා. පැය භාගයට වැඩිය මේක තියන්න බෑ කිව්වා නම් ආයෝග ගැන බලාපොරොත්තු ඇති වෙනවද? නෑ නෑ වැඩක් නෑ. ආන් ඒ වගේ පංච උපාදානස්කන්ධය පිළිබඳ මේ ලෝකය පිළිබඳ තමන්ගේ ශරීරය තමන්ගේ හිත අනුන්ගේ ශරීර අනුන්ගේ සිත් කියන කිසි දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැති තත්ත්වයට අනාත්ම සංඥාව තුලින් අපිට පත් වෙන්න පුළුවන්. එදාට ඔය ඉන්නේ නේද? මහමෙරු පර්වතයක් වගේ එදාට. දරුවෝ ඉදිරියේ, ඥාතීන් ඉදිරියේ, හැමෝම ඉදිරියේ මහා පෞරුෂයක් තියෙන කෙනෙක්. අනිත් අය බුදුන් වෙලා බලනවා කොහොමද අපි සැලෙන්නේ නැතුව ඉන්නේ මෙච්චර. එහෙම සැලෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? බලන්නකො මූණේ හැම වෙලේම තියෙන සන්තෝෂ ගතියක්නේ. මොකද මට බැරුවා වාගේ වෙලා නැහැ. නැත්තම් ඉන්නේ හැම වෙලේම මොකද්ද? ලොකු අකටයුත්තක් වුණා වගේ අපේ මූණ වල පෙනුම. කණ්ණාඩි වලට ගිහලා බලන්න ඕනේ. මට වෙච්ච අකටයුත්ත බලන්නකෝ කියලා ඉන්නේ. නේද? එහෙම නෙවෙයි හැම වෙලේම පිපිච්ච මලක් වගේ. ඇයි නිදහස් ජීවිතයක් ඒක. කාගෙන්වත් මොකුත් බලාපොරොත්තු නෑ මම බලාපොරොත්තු තියාගන්නේ නෑ කියලා දැඩිව ගත්ත එකක් නෙවෙයි ඒක. බලාපොරොත්තු ඇති වෙන්නේ නැති ස්වභාවයකටපත් වෙච්ච හිතක්. ඒක ඊටාමත්ම සුවදායක ජීවිතයක්. හරිද? ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට සක්විති රජකමට වඩා වටිනා දෙයක් ලබා දුන්නා. සක්විති රජුරවන්ටත් බලාපොරොත්තු ගොඩයි. ඒකින්ද එයා දුකටපත් වෙනවා. ඊට වඩා වටින දෙයක් තමයි මොන දේවල් හරි සක්විති රජකම අරගෙන හරි හිත සතුටු කරන්නයි හදන්නේ. හිත කොහොම හරි අන්තිමට සතුටෙන් තියෙනවා නම් එච්චරයි නේද වෙන්න ඕනේ. හ්ම්. ඒකින්ද මේ ලෝකය ගැන නිවැරදි අවබෝධය ඇති කරගන්න ඔන්න අනාත්ම සංඥාව ඇති කරගන්න විදිහ ගැන අපි බොහෝ සාකච්ඡා කරා ඊයේ පෙරේදා දිනවල. ඉතින් ඒකෙන්ද ලෝකයේ හෙල්ලෙද්දී නිදහස් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් ජනිත කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. මේ හැමදේනම තමන් බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා මමත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් සිද්ධ කරගන්න ඕනේ කියලා මහා දැඩි කුසලයක් ඇති කරගත්තා ධර්ම දානයක් ලබා දීලා බණ ඇහිච්ච මානෙක ඉන්න කෙනෙක් තමන්ගේ ජීවිතය සකස් කරගත්තොත් වෙනත් මේ ඒ සකස් කරගත්ත වාරයක් වාරයක් ගානේ මේ අත්තනොත් බොහෝ පින්ලාභී අත්තන් බවට පත් වෙනවා. මේ මහා පුණ්‍ය ශක්තිය හේතු කරගෙන මේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත දිත්වා තිරං රක්කන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති